ආයුබෝවන් හැමදෙනාටම අපි මේ මේවට ඉදිරිපත් වෙන නිසා සමාජය වැඩ කරන නිසා මහජනතාව අපෙන් අහනවා හාමුදුරනේ මොකද්ද වෙන්නේ කියලා. මම ආද බලාපොරොත්තු වෙන්නේ ඒකට මේ මාධ්‍ය හරහා උත්තරයක් දෙන්න. වෙන්නේ මොකද්ද? වෙන්නේ ප්‍රධානම කාරණේ තමයි අපේ රට බටහිරයන් හා ඉන්දියාව එකතු වෙලා විනාශ කිරීම. ඒ බටහිර ඇමරිකාව එංගලන්තය නෝවේ ආදී රටවල් මුල් වෙලා මේකේ සබ් කොන්ට්‍රැක්ට් එක උපකොන්තරාත්ව බාර දීලා තියෙනවා ඉන්දියාවට. ඒතකොට ඉන්දියාව ඒක ඊටාම හොඳින් කරනවා මේ රට බෙදෙන එක විනාශ කරන එකේ කටයුතු ඒගොල්ලෝ බොහොම හොඳින් කරනවා. ඉන්දියාවේ කොන්ත්‍රාත්ව මෙහි බාරරන් තිනවා රාජිත සේනාරත්න චම්පික රණවක අතුරුලියේ රතන මේ කණ්ඩායමක්. ඒගොල්ලෝ කරන්නේ ඉන්දියාවේ කොන්ත්‍රාත්තුව. ඔය එවන් ගාඩ් එකට විරුද්ධව ඔච්චර කටයුතු කරන්න කෑ ගහන්න හේතුවත් ඒකයි. මොකද එවන් ගාඩ් වැඩ පිළිවෙලට ඉන්දියාව කැමති නැහැ. ඉන්දියාවේ නාවික බලයේ අභිභව මේක ක්‍රියාත්මක වෙයි කියලා ඒගොල්ලන්ට බයක් තියෙනවා. එහෙම තමයි ඒගොල්ලෝ හිතන්නේ තමන්ගේ පැත්තෙන් නමුත් මේකෙන් වෙන යහපත ඒගොල්ලෝ ගැන හිතන්නේ ඒ ඉන්දියාවේ කොන්ත්‍රාත්තුව බාර අරන් ඉන්නවා මෙහි ඔය මං කියාපු අය ඊළඟට දැන් මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය කියන මේ දෙන්නම මහජන ඡන්දයෙන් බලයට එන බැරුව හිටියයි. මෛත්‍රීපාලට තිබුණේ අගමැතිකම නොලැබීමේ වේදනාව, දුක. ඉතින් ඒක තේරුම් ගත්ත මේ කොන්ත්‍රාත්කාරයෝ එයාට යෝජනා කළා උඹට අගමැතිකමනේ ලැබෙන්නේ අපි ජනාධිපතිකම දෙනවා කියලා. එහෙම අරගෙන ශ්‍රී ලංකාවේ ලේකම් හැටියට ඉදිරිපත් වුණා. අපේ තින් ශ්‍රී ලංකාව පස්සේ නායකයන්ටත් ඔළුව නෑනේ මොලේ නෑනේ. නැත්තම් මේ මිනිහා අස් කරන්න එපා හරියට. ඒ නිසා මෙයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියටම ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණා. ඊට පස්සේ ජනාධිපතිණන් පස්සේ එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණා. ඒක දීවස්ථාවේ හැටියට. ඊළඟට රනිල්ට අගමැතිකම ලබා දුන්නා ඔය 2015 ජනවාරි 8 පස්සේ එයාට කිසිම සාධාරණ යුක්ති සාගත හේතුවක් නැතුව අගමැතික බල බාදුන. දැන් මේ දෙකොල්ල එකතු වුණා. රනිලුයි සිරිසේන එකතු වුණා. ඒ මාර්ගයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු වුණා. මේක විදේශ බටහිර අරමුණ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම ශක්තිමත්ව තියෙද්දී බටහිරට බැරි වුණා උන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න. ඒගොල්ලෝ නැගී හිටිනවා. දැන් නැගී හිටින්න බෑ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි UMP එකයි දෙකම එකතුලා තමයි මේ විනාශය කරන්නේ. දැන් බටහිරයන්ට බොහොම හොඳට උන්ගේ උමනාව ඉෂ්ට කරගන්න පුළුවන්. ඊළඟට ඔය ਸਰවපාක්ෂික සම්මේලනය කියන එකත් ඒක බොරුවක්. ඒක අමෝනික බොරුවක් මේ මිනිස්සුන්ට පෙන්වන්නේ දෙයක්. ਸਰවපාක්ෂික සම්මේලනය මිනිස් දන්න බෑ. ඒ විදිහේ බොරු වැඩපිළිවෙල ගෙනියනවා මේගොල්ලෝ මහජනතාව නිහඬ කරන්නේ. එහෙම එක වැඩි වෙලා තමයි මතට තිත කියලා ඒ දැන් ඒක එනම නෙමෙයි යන්නේ මේ මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නැති කිරීමේ වැඩ පිළිලක් කියලා එක එක තැන්වල සම්මතන පවත්තන. ඊපෙරිදා කෑගල්ලදී සිරිසේන උන්නේ කිව්වනේ මම අත් දෙකම උස්සනවා මේක නැති කරන්න. ඉතින් මිනිස්සු අපොඩි ගන්නවට කියනවා සමුන්නාසේ ලාපොඩි ගහවට වැඩක් නැහැ. මට මේක කරන්න බෑ මොකද මේක කරන්න ගියොත් ආණ්ඩුව පෙරලෙනවා. මොනවද මේ කියන බොරු මේ මේ විදිහේ කියලා මිනිස්සු මේ රවට්ටන්න පුළුවන්ද? හැබැයි සමහරව රැවටෙනවා. අපේ ජනාධිපතිතුමා හරි කැමති ඉන්නේ මේක නවත්තන්න. ඒ වුණාට එතුමාට ඉඩක් නැහැ. ඔහොමනේ හිතන්නේ. මේවා අපේ මිනිසුන්ගේ අර ජනමානසිකත්වය දැනගෙන ඒවට දෙන උත්තර මිසක්වා මේවා කෙරෙන වැඩ නෙමෙයි. කෙරෙන වැඩ නෙමෙයි. ඒක නිසා ඉන්දියාව කරන්නේ බටහිර යන්ගේ කොන්ත්‍රාත්තුවේ උපකොන්ත්‍රාත්තු. ඒ කොන්ත්‍රාත්කාරී ඒගොල්ලන්ගේ වැඩ තමයි මෙහි සිරිසේනයි රනිලුයි කරන්නේ. ඒ වැඩ පිළිවෙල යටතේ මොකද්ද වෙන්නේ? අපේ රට විනාශ වෙනවා. රට රට බෙදෙනවා. දැන් ඔය දෙබල മന്ത്രിවරු සුමන්තිරන් හෝ සිවාජිලිකම් හෝ ඒ ඒ മന്ത്രിවරු සම්බන්ධ වෙලා පිටරට ගිහිල්ලා මේ ඒගොල්ලන්ගේ පැත්තෙන් කරුණු කියා හිටිනවා. බොරු ගොතල. නමුත් අපේ එක മന്ത്രിවරයෙක් එක ඇමතිවරයෙක් පිටරට ගිහිල්ලා කිව්වද අපේ පැත්තේ කියන්නේ සාධාරණ පැත්තේ. කරුණු කියන්නේ නැහැ. විරුද්ධ ඔය ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ අය වුණත් දැන් ඊපෙරදා මේ මෙමල් වීරවංශ මහත්තයා යන්න හැදුවා ඒකත් කොහොම හරි නතර වුණානේ නතර කළා. දැන් මේ අපේ පැත්තේ අය කියන්නේ නැහැ පිට රට ගිහිල්ලා මොන මොන හරි පොඩි ගහගෙන එනවා මිසක්වා අපේ රට ගැන කියන්නේ දෙමළ മന്ത്രിවරු ගිහිල්ලා ඒගොල්ලන්ට මේ රට බෙදා ගැනීමේ අවස්ථාව ඉෂ්ට කරගන්න හැටියට හේතු ගන්නනවා පිට රටයන්ට. ඒගොල්ලන්ගේ අදහස. අපි නිහඬ වෙන්න එදා ඉඳලම සිද්ධ වුණේ ওই වැඩේ තමයි. ඉතින් ඒ විදිහට මේ මේ රට බෙදීමේ මේ වැඩපිළිවෙල ජිනීවා හරහා හරි වේවා අර පාලම හරහා හරි වේවා කොහොම හරි මේක කරන්න තමයි මේ උත්සාහය දරන්නේ. හේතුව මොකද්ද? ලෝකේ මේ වන විට එක දිගට පැවති ඉතුරු වෙච්ච සංස්කෘතික දෙකක් තියෙනවා. ශිෂ්ටාචාර දෙකයි. එකක් චීන ශිෂ්ටාචාර අනිත් එක මේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය. දැන් චීනයත් එක්ක හැපෙන අමාරු. සිංහල බෞද්ධයෝ විනාශ කරන්න යන මේ වැඩපිළිවෙලේ එක එක උපාංග තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ ශිෂ්ටාචාරය විනාශ කරන්නේ. බටහිරයන්ට මේක රුස්සන්නේම නැහැ. හරිනම් මුළු ලෝකෙම එකතු වෙලා මේ මහා ශිෂ්ටාචාරය රැක ගන්න ඕන. නමුත් ඉන්දියාව ඒකට කැමති නැහැ. ඉන්දියාව මහාංකාරයි මෝඩයි. ඉන්දියාව කැමතිත් නැහැ. ඉන්දියාවේ අකමැත්ත පාවිච්චි කරනවා බටහිරයන්. එකතු වෙලා CIA එක රෝ එකත් එක්ක එකතු වෙලා මේ වැඩේ හොඳට ගෙනියනවා. අපේ ගොන් හැටි කරය සිරිසේනලා රනිල්ලා රාජිතලා, චම්පිකලා, රතනලා මේ සිවුරක් කරේ දාගෙන මේ උන් සේරම අර කොන්ත්‍රාත්කාරයන්ගේ වැඩ ටික කරන කුලීකාරයෝ හැටියට. ඒක තමයි වෙන්නේ. මහජනතාවට අපි බනට කියන්නේ ඔය ටික තමයි. ටෙලිෆෝන් එකෙන් අහුවක් කියන්නේ ඔය ටික තමයි. ප්‍රසිද්ධිය කියන්නේ ඔය ටික. ඕක තමයි ඇත්ත. අන්නේ ඒ සත්‍ය වටහා ගන්න කියලා අපි හැමෝටම මතක් කරන විශේෂයෙන් ඒකාබද්ධ විරුද්ධ විරුද්ධ පක්ෂයේ മന്ത്രിවරු මේ කාරණය හොඳින් දැනගෙන එක මුහුණ දුන්නොත් ශක්තිමත් වැඩ පිළිලක් ගොඩ ගන්න පුළුවන්. ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුණොත් මේ රට විනාශ කිරීමේ බෙදාදීමේ රනිල් සිරිසේන මේ විසංයෝගය මේක සුසංයෝගයක් නෙමෙයි විසංයෝගය නිසා ඇතිවෙන මහා බරපතල අනතුරෙන් රට බේර ගන්න පුළුවන් ඒකාබද්ධ ඒ විපක්ෂ කණ්ඩායම ශක්තිමත්ම අවංකව නොබියව කටයුතු කළොත් හැබැයි සිරිසේනට බය වුණොත් නම් බෑ දැන් සමහරු බයන්නේ සිරිසේනට ඔය බය වෙන්න දෙයක් නැහැ. එයාට බය වෙන්න දෙයක් නැහැ. හරියට කෙලින් හිටගත්තොත් කරන් දෙයක් නැහැ. බහුගේ මැතිවරණයේදී වෙනම ඉල්ලුවනම් මහින්ද රාජපක්ෂ මහත්මයා දිනනවා. ඒක සිරිසේනගේ කටින්ම කියවුණා. මොකද ඒක එහෙම නැතුව බය කරලා කොහොම හරි ඒකට එමු කියලා අන්තිමේදී වැඩේ වැඩි. අන්තිමේදී අගමැතිකමක් නැහැ විරුද්ධ පක්ෂ නායකමවත් නැහැ. අඩුවානේ වෙනම ඉල්ලුවනම් මහින්ද මහත්තයාට විරුද්ධ පක්ෂ නායකම හරි ලැබෙනවා. ඒක ඒකාන්තයි. ඒක පැහැදිලි. ඉතින් ඒ නිසා මේ සිරිසේනලාගේ මේ බොරුව රැවටිලා ඒගොල්ලන්ට බය වෙලා වැඩ කරන්න ගියොත් එහෙම മന്ത്രിවරුන්ට වෙන්නේ ගෙදර යන්න බැරි වෙනවා, ගමට යන්න බැරි වෙනවා, මිනිස්සු වලන් ගහනවා. වරෙල්ලා තොපි, වරේ තොපි අපි බලාගෙන ඉන්නේ කියලා එහෙම ඒ මට්ටමේ තමයි දැන් ගමේ මිනිස්සු ඉන්නේ. ඒ தත්ත්වය උදා කරගන්න නැතුව විරුද්ධ වේකාපද්ද විරුද්ධ පක්ෂයේ മന്ത്രി කණ්ඩායම මේ රට රැක ගැනීමේ අරමුණෙන් ත්‍රස්තවාදීන්ට මුහුදන්නට වැඩි මොන දුන්නාට වැඩි වැඩි නිර්භයකමකින් ඊට වඩා වැඩි උමනාවකින් මේ රට විනාශ කිරීමේ නඩයට මුහුණ දීමට සූදානම් වෙන්න කියලා අපි බොහොමත්ම ඕනකමින් දේශේ නාමයෙන් ඉල්ලා සිටිනවා බොහොම